ජයලාල් මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ මේ කෙනෙකුගේ ප්‍රകൃතිය සීලවන්ත කරුණාවන්ත වුණාට බාහිර සාධක බාහිරයේ පරිසරයේ අසුරන්ගේ හැටියට සමහර විට අපේ ක්‍රියාවන් වෙනස් වෙන්න පුළුවන්ද කෙනෙකුගේ ඇත්තටම ආර්ය தත්වයටපත් වෙන තෙක් ඒවා වෙනස් වෙන්න පුළුවන්. මොකද කෙනෙකුගේ ප්‍රകൃතිය අපි හිතමු මනුෂ්‍ය කියන ප්‍රകൃතිය තුළ එතනත්තා ඉන්නවා කියලා. තවම එතනත්තා කෙලස් ප්‍රහාණය කරලා නැතිනම් අර යටපත් වෙලා තියෙන ක්ලේශයන් ඕනම අවස්ථාවක ඉස්මතු වෙන්නට පුළුවන් දීර්ඝකාලීන බලපෑම් එක්ක. එතකොට යම් යම් ප්‍රමාණයකට ඒවා හොඳට තහවුරු වෙලා තියෙනවා නම් ලේසියෙන් ඒවා හෙල වෙන්නේ නැහැ. හැබැයි දිගු කාලේ නෙවෙයි තනත්තා අනිත් පැත්තට පාප මිත්‍ර ඇසුරත් එක්කලා ඒ විදිහෙන් කටයුතු කළොත් හාත්පසින් ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ක්ලේශ මූලයන් ප්‍රහාණය කරන තාක්කල් පුද්ගලයෙකුගේ කිසිදු තත්වයක් ස්ථාවර නැහැ. ඒවා ඕන හැටි වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ සසර ගමන භයානක. අපි මේ මේ මොන තත්ත්වයන් මොන ප්‍රകൃතීන් ඇති කරගන්න උත්සාහ කළා වුණත් අපි ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතියට පැමිණෙන තෙක් අනිත් ඒවා වළංගු නැහැ. ඒ නිසා තමයි එතනට පැමිණීම සඳහා අපි යොහුසුළු වීම අවශ්‍ය වෙන්නේ. ඔව් ඒ වගේම ඉතින් දැන් කියමු දැන් එදිනදා ජීවිතයක් ගත්තොත් අපේ ප්‍රകൃතියෙන් මෙහෙම සෙනගක් එක්ක ඇසුරු කරන්න ඒවා සින්දුවක් අහන්න එහෙම කැමැත්තක් නැහැ. හැබැයි අර ඉන්න තැන හැටියට ඉන්නේ කාත් එක්ක දේ හැටියට ඒ වලට සම්බන්ධ වෙනවා. ඔව් එතන මෙහෙමයි. එතන මෙහෙමයි. දැන් අපි ඔව් අපි නාට්‍ය ශාලාවක හිටියත් ගැටලුවක් නැහැ අපේ ඉන්ද්‍රිය සංවරණ. එතකොට ඒව දිහා අපිට බලාගෙන ඉන්න පුළුවන්. ඒව ඇහෙනවා. නමුත් අපිට මනසින් විඳින්න ඉන්න පුළුවන් කිසිදු ගැටලුවක් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ අවස්ථා ලැබෙනකොට අපේ අර පුරුදු මතුවෙන්නට පටන් ගන්න. ඉතින් එහෙම මතු නොවි Tamanට ඉන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා නම් Tamanට පුළුවන් අර ඕනෑම තත්ත්වයක් එක්කලා යපෙන්න. ඒක ඉතින් හරි සුවිශේෂ තත්ත්වයක් එහෙම කරන්න පුළුවන්. කරන්න පුළුවන් නම් ඒක තමයි අපි උනන්දු වෙන්න ඕනේ කියලා හිතෙනවා. අපේ මොකද ඒක හැබැයි අපට නියමයක් හැටියට කරන්න බෑ මොකද එක එක්කෙනාගේ ශක්ති පරාසයන් වෙනස් නිසා. එහෙම Tamanට දරා ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම් ඉතින් අයින් වෙලා නිකන් ඉන්න එක තමයි කරන්නේ. ඔව් වෙන කරන්න දෙයක් නැහැ නේ. කියන්නේ ඒ ගොඩත් එක්කලා වැටිලා අපි විනාශ වෙනවට වඩා මට මාව රැක ගන්න තරම් හිතන හයිය නැතිනම් අයින් වෙලා පැත්තකට වෙලා මට පුළුවන් ප්‍රමාණයෙන් රැකගෙන අනුක්‍රමයෙන් ඉදිරියට යන එක තමයි කරන්න තියෙන්නේ. මට පුළුවන් නම් අර සියලු අභියෝග මැදත් ඉඳගෙන මගේ ප්‍රകൃතිය වෙනස් කරගන්න නැතුව ඉන්න ඒක ඉතින් ලොකු අභියෝගයක් බාර ගැනීම. ඉතින් අපි කොච්චර දුරට සැකසීලා ඉන්නවද කියලා බලන්න ඕන නම් අපිට විтин විට එහෙම පොඩි පොඩි දේවල් වලට निराවරණය වෙලා බලන්න පුළුවන්. මගේ ප්‍රතිශක්තිය කොච්චර තියද කියලා විස බීජ වෛරස වලට නිරාවරණය වෙලා පොඩ්ඩක් බලන්න පුළුවන්. හැබැයි එතකොට ලෙඩ වෙනවා නම් ඒවට නිරාවරණය වෙන්නේ නැතුව පරිස්සම් වෙන එක තමයි හොඳ. ඉතින් එහෙම තමයි අපේ ජීවිත අපි නිරන්තරයෙන් ටික ටික ටික ටික පරීක්ෂා කරමින්, ප්‍රත්‍යක්ෂා කරමින්, අධ්‍යයනය කරමින් තමයි මේ ගමන යන්න ඕන. ඉතින් මොකද අපිට අපි ඉන්න තත්ත්වය මොකක්ද කියලා අපිට පැහැදිලි නැහැනේ. ඒ නිසා ওই වගේ යම් යම් සිදුවීම් එක්ක තමයි අපිට අපිව අධ්‍යයනය කරගන්න තියෙන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ පැහැදිලි. හොඳයි.